තෙරුවන් සරණයි. පටිපදා සූත්‍රය. සංයුත්ත නිකායේ තුන්වෙනි කාණ්ඩයේ බුද්ධ ජයන්ති ත්‍රිපිටක මාලාවේ 15 වෙනි ග්‍රන්ථයේ 79 වෙනි පිටුව. මහණෙනි සක්කාය සමුදේ ගාමිනී ඌද ප්‍රතිපද දෙසමි. ප්‍රතිපදාව දෙසමි. සක්කාය නිරෝධය ගාමිනී වූද ප්‍රතිපදාව දෙසමි. ඒ අසව. මහණෙනි සක්කාය සමුදය ගාමිනී ප්‍රතිපදාව කවරේද යත්. මහණෙනි මෙලොව බුද්ධ ආදී ආර්යයන් නොදක්නාසුළු ආර්ය ධර්මයේ පිළිබඳ අදක්ෂ ආර්ය ධර්මයේ අවිනීත බුද්ධ ආදී සත්පුරුෂයන් නොදක්නාසුළු සත්පුරුෂ ධර්මයේ පිළිබඳ අදක්ෂ සත්පුරුෂ ධර්මෙහි අවිනීත අශෘතවත් පෘ탁ජන තෙමේ රූපේ ආත්ම වශයෙන් දකී ප්‍රතිපදා සූත්‍රය තමයි මේ අපි දේශනා කරන්නේ මේකෙදී බුදුන් වහන්සේ මනාකොට පැහැදිලි කරනවා මේ ප්‍රතිපදාව මෙතනදී සක්කාය සමුදය. සක්කාය සමුදය කියන්නේ දෘෂ්ටිය, සක්කාය දෘෂ්ටිය. තියෙනවා කියලා අපි මේ අපි මේ දැනෙන ආත්මීය දෙයක් අපිට දැනෙනවා. අපි ඉන්නවා. මේ ලෝකේ තියෙනවා. අපිට දැනෙන දැනීම. මේ මේසේ තියෙනවා, පුටුව තියෙනවා, ඇඳ තියෙනවා, ගෙවල් දොරවල් හැමදේම තියෙනවා කියලා දැනෙන එක. මේ බාහිර තියෙනවා. අපි මේ හිතන දේවල් බාහිර තියෙනවා කියලා අපිට මේ දැනෙන දැනීමයි ආත්මීය දැනීම. අනේ ආත්මීය දැනීම ඒ අපිට ජීවත් වෙනවා කියලා දැන දැනීම. මේක තමයි සක්කාය සමුදය. සක්කාය සමුදය දැන් අපි බුදුන් වහන්සේ මෙතනදී දේශනා කරනවා. මහණෙනි මෙලව බුද්ධ ආදී ආර්යයන් නොදක්නාසුළු මේ ආර්ය භූමිය හඳුනා නැති සිතුවිලි වලට කොටු වුණු අවිද්‍යාව තුල ඉන්න අය ආත්මයක් ආත්මීයව දකිනවා මෙන්න මේ බුද්ධ ආදී ආර්යයන් නොදක්නාසුළු කියන්නේ මේ බුද්ධ ස්වභාවය අඳුනන්නේ ආර්ය භූමිය අඳුනන්නේ කියන එකයි ඒ වගේම ආර්ය ධර්මයේ පිළිබඳ අදක්ෂ සිතුවිලි වලට කොටු වෙලා සිතුවිලි මිදුණු ඒ ආර්ය ඒ ආර්ය භූමිය හඳුනන්නේ නැති ඒ මිත්‍යා දෘෂ්ටික අවිද්‍යා භූමිය තුල මිත්‍යා දෘෂ්ටික තුල ලෝකේ ඇත්ත කරගත්ත අය. ඒ මිත්‍යා දෘෂ්ටික භූමිය. සිතුවිලි වලට කොටු වුණු භූමිය. කර්මඵලය ගැන දේශනා කරන ඒ නිගණ්ඨ ධර්මයේ දේශනා කරන අය. ඒ ආර්ය ධර්මයේ පිළිබඳ අදක්ෂයින් කියලා මේ ධර්මයේ තුල අපිට දකින්න ලැබෙන දේ. ආර්ය ධර්මයේ අවිනීත. ඒ කියන්නේ ආර්ය ධර්මයේ තුල දෙයක් තියෙනවා කියලා අනේ ගැනීමයි අවිනීතකම්. රවටීම, ඇලීම, ගැටීම. එයයි ආර්ය ධර්මය අවිනීතකම්. රාග දේශ මොහ සිතේ ස්වභාවයයි ආර්ය ධර්මයේ අවිනීත ස්වභාවය. බුද්ධ ආදී සත්පුරුෂයන් නොදක්නාසුලු. ඒක බුද්ධ ආදී සත්පුරුෂයන් කියන්නේ ඒ බුද්ධ ස්වභාවය හඳුනන සිතුවිලි මිදුණු ආර්ය භූමිය හඳුනන නාම රූප වලින් මිදුණු ආර්ය භූමිය හඳුනන සත්පුරුෂයන් නොදක්නාසුළු ඒ භූමිය හඳුනන්නේ නැති අය. සත්පුරුෂ ධර්මයේ පිළිබඳ අදක්ෂ. ඒ ධර්මයේ හඳුනන්නේ නැති. ඒ කියන්නේ දෙයක් කියලා දෙයක් නැති බව. දෙයක් කියලා දෙයක් නැති බව ඒ සත්පුරුෂ ධර්මයේ ඒ කියන්නේ දෙයක් කියලා දෙයක් නැති බව දකින අන්නේ සත්පුරුෂ ධර්මයේ පිළිබඳ අදක්ෂ එය හඳුනන්නේ නැති ඒ අසෘතවත් පෘ탁ජන තෙමේ අර අශෘතවත් පෘ탁ජන මේ සෘතමේ නැති ධර්මයේ දන්නේ නැති අවිද්‍යාව තුල සිරවුණු දුෂ්ටිගත ඒ අශෘතවත් පෘ탁ජන භූමිය ආය අශෘතවත් පෘ탁ජන තෙමේ රූපේ ආත්ම වශයෙන් දකි ලෝකේ දෙයක් තියෙනවා කියලා ගත්ත කමනේ සතාසිව්පාව ඉන්නේ නැත්තරනේ අය බොහෝ අය ඉන්නේ එතනයි බොහොම ටික දෙනයි සත්‍ය අවබෝධ කරගෙන තියෙනවා මිත්‍යා දෘෂ්ටික භූමියට හරිම ලේසි බොළඳ මනසට ධර්මයේ නොදහන කමට අර නිගණ්ඨ ධර්මයේ දේශනා කරන එක මේ ඒක අතිශයින් භයානකයි කර්මඵලයේ තුල ඒ දේශනා කරන ඒ ඒ අත්තුසවත් අසෘතවත් පෘ탁ජන භූමිය මිත්‍යා දෘෂ්ටික භූමිය අතිශයින් භයානකයි බාහිර දෙයක් තියනවා කියලා ගත්ත තැන ඒ අවිද්‍යා භූමිය දුකෙන් වෙලෙන භූමිය තුල බොහෝ අය සිර වී තිබෙනවා. ඒ ලෝකයක් ඇත්ත කරගෙන කියන බණ අපි කිව්වා ඔබට ඒ මීට පෙර ඒ බුදුබණ නෙමෙයි කියලා. බුදුන් වහන්සේ ඒක ශ්‍රමණ සූත්‍රයේ දේශනා කරනවා. ඒක අපිට මනාකොට දකින්න ලැබෙනවා සබ්බ කියන සූත්‍රයේත්. ලෝකයක් ඇත්ත කරගෙන කියන බණ බුදුබණ නෙමෙයි කියන එක. අපි සූත්‍ර ගණනාවකින් පෙන්වනවා. ඉතින් මේ ලෝකයේ සත්‍යයක් නොවන බව දකින තැනයි එතකොට ආර්ය භූමිය අඳුරන අය. ඒ ආර්ය ධර්මයට පිළිබඳ දක්ෂයන් කියන්නේ අන්න එතනයි. ඒ බුද්ධ ආදී ආර්ය ආර්යයන් දක්නා සුළුය කියන්නේ බාහිර දෙයක් නැති බව දක්නා අය. බාහිර දෙයක් තියෙනවා කියලා ගත්ත අය ඇත නැත කියන අන්තයේ ඉන්න අය අවිද්‍යා භූමිය මිත්‍යා දෘෂ්ටික භූමිය. එයා කතා කරනවා කර්මඵලයක් ගැන. ඒ කර්මඵල ගැන කතා කරන්නේ අවිද්‍යාව තුළයි. මිත්‍යා දෘෂ්ටික භූමිය. හේතුඵල ධහම ගැන අපි කතා කරන්නේ ලෝකෝත්තර භූමියේ. එතකොට අසෘතවත් පෘ탁ජන තෙමේ රූපේ ආත්ම වශයෙන් දකි. අසෘතවත් මේ ධර්මයේ නොදන්න පෘ탁ජන කෙනා රූපේ ආත්මේ කියලා හිතනවා. රූපේ ආත්මේ විදිහටයි දකින්නේ. ආත්ම ධර්මයක් නෙමෙයි බුදුන් වහන්සේ දේශනා කරන්නේ අනාත්ම ධර්මයක් කියලා අපි ඔබට පැහැදිලි කරා. මෙන්න මේ කාරණාව නිසායි අපි මේ සූත්‍රය ගන්න හේතුව. මේ ධර්මය ආත්ම ධර්මයක් නෙමෙයි අනාත්ම ධර්මයක්. ආත්මයක් තියෙනවා කියලා ගත්ත තැන බුද්ධ ධර්මයේ නෑ. බෞද්ධයෙකුත් නෑ. බාහිර දෙයක් තියෙනවා කියලා ගත්ත තැන බෞද්ධයෙක් නෑ. බාහිර දෙයක් බව නිරෝධයක් දකින්න තැනයි. බෞද්ධයෙක් කියන්නේ බාහිර දෙයක් නැති බව දකින්න තැනයි. බාහිර දෙයක් තියෙනවා නම් මේසෙ තියෙනවා, පුටුව තියෙනවා, ඇඳ තියෙනවා, ඉර තියෙනවා, හඳ තියෙනවා, දරුවෝ ඉන්නෝ, ගෙවල් දොරවල් තියෙනවා. ඒ තියෙනවා කියන මේ භාවයේ තියෙනවා. එහෙනම් භව නිරෝධයක් දකින්න කියන්නේ බාහිර දෙයක් නැති බව දකින්න. අපි ඒක මීට කලිනුත් අපි ඔබට පැහැදිලි කරා මරුන් බමුන් මිනිසුන් දෙවියන් සහිත කියන භූමිය ඒ මරුන් බමුන් මිනිසුන් දෙවියන් සහිත භූමියටයි මේ ධර්මයේ දේශනා කරන්න කියන්නේ අසෘතවත් පෘථග් ඒ අසෘතවත් පෘථග්ජන භූමියට මිත්‍යා දෘෂ්ටික භූමියට බණ කියනවා කියන එකයි හඳුනා ගන්න ඕනේ එතකොට දෙයක් තියෙනවා නම් ඒ දෙයක් තියෙනවා පොත තියෙනවා මේසෙ තියෙනවා කියන තැන තමයි දිව්‍ය ලෝකයක් තියෙනවා නිර්යයක් තියෙනවා මරුන් බමුන් මිනිසුන් දෙවියන් ඒ කියන්නේ මරණයක් තියෙනවා දැන් මේ ධර්මයේ දන්න කෙනාට මරණයක් නැහැනේ. ඒ සත්‍ය ධර්මයේ දකින කෙනාට මරබියක් නැහැ. නමුත් මේ මරබිය තියෙන්නේ, මරණයක් තියෙන්නේ, මරුන් තියෙන්නේ, බමුන් තියෙන්නේ, මිනිසුන්, දෙවියන් සියල්ලම ඉන්නේ. දෙයක් තියෙනවා කියලා ගත්ත ඇත නැත කියන අන්තයේ තියෙන ඒ මිත්‍යා දෘෂ්ටික භූමි. එතන බෞද්ධයෙක් නැහැ. එතන ඉන්නේ අවිද්‍යාව තුළ ඉන්න මිත්‍යා දෘෂ්ටික භූමිය තුළ බෞද්ධයින් හම්බවන්නේ නැහැ. අන්න ඒ අයටයි බුදුන් වහන්සේ එතකොට ජටිලයෝ නිගණ්ඨයෝ බ්‍රාහ්මණයෝ මේ නිගණ්ඨයින්ට තමයි මේ බණ කිව්වේ. එදා බුදු සමය තුළ අපිට ඒ ධර්මය ඒ නොදන්න ඒ මහ බ්‍රහ්මයා ලෝකෙ මැව්වා බ්‍රහ්මයා කියන ඒ ඒ ඒ බ්‍රාහ්මණ සංකල්ප වලට කොටු වුණු ඒ අයටයි මේ ධර්ම දේශනා කරේ. ඒතර ආත්මයක් කියලා ගත්තේ එතකොට ඒ මිත්‍යා දෘෂ්ටිකම දෙයක් තියෙනවා කියලා ගත්ත තැන ඒ දෙයක් දකින කෙනෙක් ඉන්නවා මම ඉන්නවා කියලා ආත්මය තුළයි දැක්කේ. ඒ නිසායි මේ වාක්‍ය මෙතන තියෙන්නේ. අසෘතවත් පෘ탁ජනතේ මේ රූපය ආත්ම වශයෙන් දකි. ආත්මේ රූපවත් කොට දකි. ආත්මය තුල රූපයක් තියෙනවා රූපයක් තුල ආත්මයක් තියෙනවා ආත්මයමයි රූපය කියන්නේ රූපයමයි ආත්මය කියන්නේ. එතකොට අර කණ්ණාඩියෙන් දකින රූපය ආත්මයක් කියලා හිතාගෙන ඉන්න එක. ඒක තමයි මෝහගන අන්ධකාර අවිද්‍යා භූමිය. ඉද වික්ඛවේ අපේ සූත්‍රය දිහා බලමු. කතමේව භික්ඛවේ සක්කාය සමුදේගාමිනී ප්‍රතිපදා ඉද භික්ඛවේ අසුතවා පු탁ජනෝ අරියාණං අදස්සාවේ අරිය ධම්මස්ස අකෝවිදෝ අරිය ධම්මේ අවිනීතෝ සප්පුරිසාණං අදස්සාවේ සප්පුරිස ධම්මස්ස අකෝවිදෝ සප්පුරිස ධම්මේ අවිනීතෝ රූපං අත්තතෝ සමනුප්පසති අත් රූපවත්තං වා අත්තානං අත්තනීවා රූපං රූපස්මින් වා අත්තානං වේදනං අත්තනෝ සමනුප්පස්සති වේදනං වා වේදනාවන් වේදනාවන්තං වා අත්තානං අත්තනීවා වේදනං වේදනායවා අත්තානං සංඥා සංකාර විඥාන ඒ විදිහටම ආත්මය කියලා දකිනවා රූපස් රූප රූපස් එතන රූපේම ආත්මය කියලා දකිනවා රූප රූපං රූපවත්තං වා රූපස්මින් වාත්තානං සමනුප්පස්සති අත්තනී වා රූපං සමනුප්පස්සති රූපවත්තං වාත්තතෝ සමනුප්පස්සති ඒ කියන්නේ රූපේ මාත්මය කියලා දකිනවා ආත්මය තුළ රූපයක් තියෙනවා කියලා දකිනවා රූපය තුළ ආත්මයක් තියෙනවා කියලා දකිනවා ඒ ධර්මයේ නොදන්න කෙනා අසෘතවත් පෘථග්ජනයා රූපං අත්තතෝ සමනුප්පස්සති රූපවත්තං වාතතෝ සමනුපස්සති අත්තනීවා රූපං සමනුපස්සති රූපස්මින් වාත්තාන සමනුපස්ස. ඒ විදිහට වේදනා සංඥා සංකාර විඥාන කියන. එතකොට මේ ස්කන්ධය කියන්නේ දෙයක් දකින්නේ ස්කන්ධය තුළ ඉන්නේ. ඒ ස්කන්ධය හරහානේ අපි පොතක් කියලා හදාගන්නේ. ඒක නිසා ඒ පහටම ඒ විදිහටම දකින්න එක ධර්මයේ තුල හැමතැනම අපිට දකින්න ලැබෙනවා. ඉතින් අරමුණේ සත්‍ය දකින්න කියන එකත්. එතකොට බාහිර දෙයක් නැහැ කියනකොට ස්කන්ධයෙන්ම පංච වේදනා සංඥා සංකාර විඥාණයම එකම විදියට දකින්න එක නිසායි එහෙම තියෙන්නේ. එතකොට ඒ විදිහට එතකොට අයං උච්චති භික්ඛවේ සක්කාය සමුදය ගාමිනී ප්‍රතිපදාති ඉතිහිදං භික්ඛවේ උච්චති දුක්ඛ සමුදය ගාමිනී සමනුප්පස්ස සමනුප්පස්සාති අයමේවේත අත්තෝ එතකොට මේ රූපේම ආත්මය කරලා ගන්න එක ආත්මේ රූපේ කියලා ගන්න එක රූපේ තුල ආත්මයක් තියෙනවා කියලා ගන්න එක ආත්මේ තුල රූපයක් තියෙනවා කියලා ගන්න එක මිත්‍යා දෘෂ්ටයක්. එතකොට මේ මේ ආත්ම ධර්මයක් නෙමේ බුදුන් වහන්සේ දේශනා කරන්නේ අනාත්ම ධර්මයක්. ආත්මීය කතාවක් මේ තුර නැහැ. ඒක අපි මුලින්දම පෙන්නවා බුදුන් වහන්සේ හැම සූත්‍රකම වගේ අපි අපිට දකින්න ලැබුණා දිගටම මහණෙනි ඇස නිත්‍යද අනිත්‍යද අනිත්‍යම් බන්තේ ඇස අනිත්‍ය නම් චක්කු නිච්චතෝ අනිච්චතෝ අනිච්චම් බන්තේ ඇස අනිත්‍ය නම් මහණෙනි ඇස නිසා හටගත් ධර්මය දුක්ද සැපද දුක්ඛම් බන්තේ ඇස අනිත්‍ය නම් දුක නම් මහණෙනි ඒ නිසා හටගත් ධර්මය ආත්ම වශයෙන් ගත හැකිද නොහෙතම් බන්තේ මෙන්න මේ ඇස ඒ කියන්නේ එන අරමුණ ඇස කියන්නේ පේන බවට අපිට පේන්නේ පොතක් හැබැයි පොතක් නැති බව දකින්න තැන බාහිරත් පොතක් හම් වෙන්නේ සිතෙත් පොතක් හම් වෙන්නේ පොතෙන් මිදෙන තැන එතකොට ආත්මයෙන් මිදෙන තැන. ආත්මයක් තියෙනවා කියලා ගන්නෙ පොත තිබ්බොත්. පොත තිබ්බොත් පොත දකින මම ඉන්නවා. පොතක් තියෙනවා කියන තැනම මේ පැත්තේ කෙනා ඉන්නවා. කණ්ණාඩියට දෙයක් වැටෙන්නේ බාහිර දෙයක් තියෙනවා කියලා ගත්තොත්. බාහිර දෙයක් තියෙන්න ඕනි කණ්ණාඩියේ ප්‍රතිබිම්බයක් වැටෙන්න. අපි දකින්නේ ප්‍රතිබිම්බයක්. හැබැයි බාහිර දෙයක් නැහැ කියලා දකිනකොට කණ්ණාඩියේ ප්‍රතිබිම්බෙත් නැති වෙනවා. එහෙනම් විනය ලෝකය කියනකොට ලෝකයෙන් මිදෙනකොට තමනුත් නිදෙනවා. අන්න තමන්ගේ මිදීමමයි ලෝකයෙන් මිදීම කියන්නේ. ලෝකේ තියාගෙන තමන් මිදෙනවා කියන එකක් සිද්ධ වෙන්නේ නැත්තේ ඒකයි. ඒකයි ලෝකයෙන් මිදෙන තැනයි තමන්ගෙනුත් මිදෙනවා කියුවේ. ඒක නිකයි ඒ නිසායි සිතට එන අරමුණේ සත්‍ය දකින විට ඒ අරමුණ ඇත්ත නොවන විට ඒ අරමුණේ දෙයක් කෙනෙක් පුජ්‍යලයක් හමු වෙන්නේ නැත්තම් ඒ කියන්නේ ලෝකයෙන් මිදෙනවා. ඒ ලෝකයෙන් මිදෙනවා කියන්නේ එතකොට ලෝකේ නැති තැන කණ්ණාඩියට ප්‍රතිබිම්බෙත් නැති වෙනවා. බාහිර දෙයක් තිබ්බොත් තමයි කණ්ණාඩියට ප්‍රතිබිම්බයක් වැටෙන්නේ. බාහිර දෙයක් නැහැ කියලා ගන්න තැන යථාභූත ඥාණයෙන් ඒ සත්‍ය දකින්න තැන අනු මේ පැත්තේ කෙනත් නැති වෙනවා. ආත්මයක් කියන එකකුත් නැති වෙනවා. මේකේ ආත්ම ධර්මයක් කොහොමත් අපිට හම් වෙන්නේ නැහැ. එතනයි මේ ධර්මයේ තුල තියෙන වටිනාම තැන ප්‍රතිපදාව තුල අපිට දකින්න ලැබෙන්නේ හැම මොහොතෙම අපි ඒක කියනවා. Taman නැතුව මේ හිතට තිබා වුණාට හිතට වතුර බොන්න බෑ හිතට බඩකිනි වුණාට හිතට බත් කන්න බෑ. හිත ඇවිදිනවා කියවට හිතට ඇවිදින්න බෑ. අනිවාර්ය කෙනා හැමතිස්සෙම අපි කෙනෙක් කියලා හිතනවා මිසක් කෙනෙක් කියලා කෙනෙක් කොහෙවත් හම්බෙන්නේ නෑ. ඒක දෘෂ්ටියක්. අපි හිතන දෙයක්. එහෙම දෙයක් කෙනෙක් කොහෙවත් හම්බෙන්නේ නෑ. ඒ මනාකොටේ ධර්මය අපි දිගින් දිගට දේශනා කරගෙන ආවා. එතකොට අපිට කෙනෙක් හම්බ වෙන්නේ නැහැ. කෙනෙක් පුජ්‍යලයක ආත්ම කතාවක් මේ තුල කොහොමත් නැහැ. අපි ඒක පෙන්වන්න තමයි අර දිගටම පෙන්වන්නේ ශබ්දයයි වර්ණයයි ගැට ගැහෙන තැන. ඒ නාමයයි රූපයයි ගැට ගැහෙන තැන ශබ්දයයි වර්ණයයි. වර්ණයට ශබ්ද තියෙනවා, ශබ්දයට වර්ණක් තියෙනවා. කෝල් එකක් දීලා තැඹිලි කිව්වොත් තැඹිලි ගෙඩියක් මතක් කරනවා. ආර තැඹිලි ගෙඩියක් දැක්කොත් තැඹිලි කියන ශබ්දෙමත් එනවා එළියට. ඒතකොට අපිට ඒකෙන් අපි පෙන්වුවේ මෙතන ශබ්දයයි වර්ණයයි පමණයි අපිට හමුවන්නේ. දෙයක් හමු වෙන්නේ නැහැ. අපි මැටි ටික එක හැඩයකට අපි දාගත්ත මේ නම්. ඒ නම් තමයි ශබ්දේ කියන්නේ. ඒ ශබ්දය තමයි වර්ණෙත් එක්ක එකතු වෙලා තියෙන්නේ. ඒක තමයි චිත්ත නියාමය. ශබ්ද වර්ණ එකතු වීමයි, ශබ්ද තරංගය වර්ණ තරංගය එකතු වෙලා චිත්ත තරංගයක් හදන බව පෙන්වන්නේ නිසායි. මේ ධර්මයේ දකින්න කෙනාට මේ අනාත්ම ධර්මය දැන් දකින්න ලැබෙනවා. මේක අනාත්මයි. මේම ආත්ම කතාවක් නැහැ. මේ සබහාදාම අපි දකිනවා දැන්. අපිට දැන් ක්‍රියාවලිය හමු වෙලා තියෙනවා. දැන් ප්‍රතිපදාවේ ඔබ පුහුණු වෙනවා. දැන් ඔබ දකිනවා මෙතන කෙනෙක් නැති බව. ඔබ දකිනවා සිතට තිබා වුණාට සිතට වතුර බොන්න බෑ. සිතට බඩ කිනුවාට හිතට බත් කන්න බෑ. හිත ඇවිදිනවා කොට හිත ඇවිදලා නැහැ. කෙනා නැතුව ක්‍රියාවලිය පේන්න ගන්නවා. ඒ කියන්නේ රහතන් වහන්සේගේ ස්වභාවය. ප්‍රභාස්වර සිතයි ක්‍රියාවලියයි. එතන සංඛාරා නැහැ. ඒකයි සියලු සංස්කාර සමතේ වෙන තැන. සියලු සංස්කාර සමතේ වෙන තැන කියන්නේ සියලු සිතුවිලි. සිතුවිලි කියන්නේ මේසේ පුටු ඇඳන් කියන්නේ අපි හදාගත්ත දෙයක්. ඒක ශබ්දේ වර්ණේ එකතු වෙච්ච එකක්. ඒ එකතු වීමයි අපිට දැන් ශබ්දයට රූප තියෙනවා රූපයට ශබ්ද තියෙනවා. අපි කව මොන්ඩිසෝරි යනකොට කහ පාට කියලා වර්ණේ පෙන්නලා කහ පාට කියන ශබ්ද දැම්මම ඒක එකතු වෙන්නේ. අන්න ඒ විදිහට තමයි අපි මේ කතා කරන හැම නමක්ම ඇදිලා තියෙන්නේ. ඒවා කොහෙවත් තියෙනව නෙමෙයි. අපි හදාගත්තේ ඒවා. ඇත්තටම මෙතන ආත්ම කතාවක් නැහැ. ශබ්දයයි වර්ණයයි කියලා ගත්තොත් අපිට ආත්ම කතාවක් කොහෙවත්ම හම්බ වෙන්නේ නැහැ. ඒකට අපිට සත්‍ය ධර්මය හම්බ වෙනවා අනාත්ම ධර්මය. ඒක අපි කියුවේ මේක අවිඥානිකයි, සවිඥානික නැහැ. මේක ආත්මීය හිතකට දකින්න බෑ. මේක අනාත්මීය සිතකින් දකින්නේ. ඒ කියන්නේ අනාත්මීය සිතක් කියන්නේ මේක සවිඥානික නෑ අවිඥානිකයි. මේ ධර්මයේ ආත්ම කතාවක් නෑ. කෙනෙක් පුජ්‍යලේ සත්වයක් නැති බව දැකීමයි ධර්මයේ කියන්නේ. ධර්මයේ කියන්නේ අපිට ඕන ඕන විදිහට මේ අර අනිත් ආගම් වල තියෙන ඒවා ඒ වගේ ඒවා මේක peelෙට තියාගත් එකක් නෙමෙයි බුදුදහම කියන්නේ. පුබ්බේ අනුසුතේසු ධම්මේසු කියලා පෙරණැසු විරුද්ධහමක් කියනකොට අනිත් ආගම් වගේ දිව්‍ය ලෝක යන කතාවක් තියනවාද? එහෙම දෙයක් නැහැ. අපි සත්‍ය ධර්මයේ දේශනා කරන්නේ. ඔබ දන්නවා මේ සත්‍ය ධර්මයේ තුල එවන්නක් හමුවන්නේ නැහැ. ඒ සත්‍ය කතාවම අපි ඔබට හෙළි කරා. දැන් ඔබට වැටහෙනවා මේ ප්‍රතිපදා සූත්‍රය තුළ බුදුන් වහන්සේ මනාකොට පෙන්නනවා එහෙම දෙයක් නැති බව. ඒ ආත්ම වශයෙන් ගන්න නොහැකි බව, ගත නොහැකි බව. ඒ නිසාමයි බුදුන් වහන්සේ මේ සූත්‍රය තුළ මේ මුල් කොටසේ පැහැදිලි කරන්නේ අපි රූපේම ආත්මය කියලා හිතනවා. ආත්මේ අපි ආත්මය කියලා හිතන්නේ මේ රූපේ. ඒක කණ්ණාඩියෙන් දකින එක. අර පොත වගේ. පොත කියලා දෙයක් නැහැ වගේම කණ්ණාඩියෙන් දකින මේ රූපෙත් අපි විඥානේ මායාව. අපි බාහිර පොත කියන දේක් බාහිර නැහැනේ. ඒ මහ භූත අපිට පේන්නේ අපි හිතන දේනේ. අපි අපි මේ චිත්තේන නියති ලෝකේනේ. සිත තුළම වෙන ලෝකේ ජීවත් වෙන්නේ. බාහිර තියෙන ලෝකයක නෙමෙයි. එතකොට අපිට බාහිරින් පොතක් හම්බ වෙන්නේ අපි ඇත්ත දකින්නවනේ. එහෙනම් අපි එනේ නාරමුණෙන් සත්‍ය දැකලා මිදෙනවා. අන්නේ බාහිර තියනවා කියලා ගත්තොත් තමයි මෙතන ආත්මෙත් තියෙන්නේ. අන්නේ එතන අන්‍යෝන්‍ය ප්‍රත්‍යතාවය දකින්න ඕනේ. ඒතර බාහිර දෙයක් නැත්තම් මේ පැත්තේ ආත්ම කතාවකුත් නැහැ. ඒකයි අපිට බාහිර ලෝකයෙන් මිදෙනකොට විනීය ලෝකය කියනකොට මේ පැත්තේ ආත්ම කතාවකුත් නැති වෙනවා. මහණෙනි මේ සක්කාය සමුදය ප්‍රතිපදාය කියනු ලැබේ. ඒ කියන්නේ අර ප්‍රතිපදාව අපි තියනවා කියලා ගත්ත ගත්තොත් එහෙම ඒ සක්කාය සමුදේ වෙනවා. ඒ දකින්නීමයි ප්‍රතිපදාව. සක්කාය සමුදේ දැකීමයි අපි එතකොට සත්‍ය දකිනවා කියන්නේ ප්‍රතිපදාවට. ඒ දැක්කොත් තමයි එහෙම දෙයක් නැති බව දකින්න පුළුවන්කම තියෙන්නේ. ඒ හැදෙන හැටි දැක්කොත් තමයි මිදීමක් තියෙන්නේ. අර මැජික් එකේ මැජික් දැක්කොත් තමයි මැජික් නැති වෙන්නේ අන්නේ විදියට. එතකොට මහණෙනි මෙසේ මෙය දුක්ඛ දුක්ඛ සමුදය ගාමිනී දුක්ඛ සමුදය ගාමිනී සමනු දස්සනයයි කියනු ලැබේ. සමනු දර්ශනායයි කියනු ලැබේ. දුක්ඛ සමුදය ගාමිනී සමනු දර්ශනයයි කියනු ලැබේ. එතකොට ඒක අපි ගත්තොත් ඒ වචන වලින්ම අයං උච්චති භික්කවේ සක්කාය සමුදය ගාමිනී ප්‍රතිපදාති. ඉතිහිදං භික්කවේ උච්චති දුක්ඛ සමුදය ගාමිනී සමනුප්පස්සනාති අන දුක්ඛ සමුදය ගාමිනී සමනුප්පස්සනාති අයමේවේත අත්තෝ මෙයම මෙහි අර්ථයයි මහණෙනි සක්කාය නිරෝධගාමිනී ප්‍රතිපදාව කවරේදයක් කතමාච භික්කවේ සක්කාය නිරෝධගාමිනී පටිපදා අන්න දැන් කතා කරනවා ප්‍රතිපදාව නිරෝධයට අන නිවන් මගට සත්‍ය දකින්න එකට දුක්ඛ නිරෝධගාමිනී දුකෙන් මිදෙන මගට දැන් කලින් කතා කරේ දුක හැදෙන හැටි පොත හැදුනොත් දුක හැදෙනවා බාහිර පොතක් තියනවා කියලා ගත්තොත් ඒකට ඇලෙනවා ගැටෙනවා කියන්නේ තණ්හාව තියෙනවා. තණ්හාව තියෙනවා කියන්නේ ජාති ජරා මරණ ශෝක පරිදේව සියල්ලම තියෙනවා. ඒතර බාහිර පොතක් තියෙනවා කියලා ගත්ත තැනයි ඒතර රාග දේශ මොහොසිත හටගන්නේ. එහෙම එතනයි කර්මපතයක් තියෙන්නේ, තණ්හාව තියෙන්නේ, ජාති ජරා මරණ ශෝක පරිදේව සියල්ලම තියෙන්නේ. ඒ අවිද්‍යා භූමියේ. සතා සිව්පාව පවා ඉන්නේ එතනයි. බාහිර දෙයක් තියෙනවා කියලා ගත්ත තැනයි. සියලුම ආගම් තියෙන්නේ එතනයි. බාහිර දෙයක් තියෙනවා කියලා ගත්ත තැනයි. හැබැයි බාහිර දෙයක් නැති බව දකින තැනයි බෞද්ධයෙක් ඉන්නේ. එතකන් කිසි කෙනෙක් බෞද්ධයෙක් වෙන්නේ නැහැ. මිත්‍යා දෘෂ්ටික භූමියේ සම්මා දිට්ඨියක් හමු වෙන්නේ නැහැ කියවේ ඒ නිසයි. එතකොට දැන් අපි කතා කරන්නේ දැන් බුදුන් වහන්සේ මෙතන පැහැදිලි කරන්නේ මහණෙනි සක්කාය නිරෝධගාමිනී ප්‍රතිපදාය කවරදයක්. අන දුකෙන් මිදෙන මඟ ප්‍රතිපදාව දේශනා කරනවා. කතමංච භික්ඛවේ සක්කාය නිරෝධ ගාමිනී ප්‍රතිපදා. ඉද භික්ඛවේ සුතවා අරිය ශාවකෝ අරියාණං දස්සාවේ. අරිය ධම්මස්ස කෝවිදෝ අරිය ධම්මේ සුවිනීතෝ සප්පුරිසානං දස්සාවේ. සප්පුරිස ධම්මස්ස කෝවිදෝ සප්පුරිස ධම්ම සුවිනීතෝ න රූපං අත්තතෝ සමනුප්පස්සති න රූපවත්තං වා අත්තානං න අත්තනීවා රූපං න රූපස්මින් වා අත්තානං න වේදනා සංඥා සංකාර විඥාන කියන එසේරම දැන් බුදුන් වහන්සේ රූප දැන් අපි මුලින් කතා කරේ රූපං අත්තතෝ සමනුපස්සති අත්තනීවා රූපං සමනුපස්සති රූපස්මින් වාත්තාන සමනුපස්සති අත්තනීවා රූපං සමනුපස්ස දැන් ඒ ආත්මයක් ඒ කියන්නේ බාහිර දෙයක් තියනවා කියලා ගත තැන අවිද්‍යා භූමිය අනුසෝතේ සතාසිව්පාව සියලු ආගම් තියෙන එතන. නමුත් බුදුන් වහන්සේ පෙර නොඇසු විරු දහමක් දේශනා කරනකොට පුබ්බේ අනුසුතස් ධම්මීසු කියලා. එතකොට බුදුන් වහන්සේ දේශනා කරන්නේ රූපං අත්තතෝ සමනුප්පසිත කියන එක නෙමෙයි දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාව තුළ එතකොට න රූපං අත්තතෝ සමනුප්පසති න එතකොට කලින් රූප වත්තං රූප රූපං අත්තතෝ සමනුප්පසති කියපේක ඒ රූපේ ආත්මයක් කියලා දකින්න නැති බව දේශනා කරනවා න රූපං අත්තතෝ සමනුපස්සති න රූපවත්තං වාතතෝ සමනුපස්සති න අත්තනීවා රූපං සමනුපස්සති න රූපස්මින් වා අත්තාන සමනුපස්සති එතකොට රූපේම ආත්මය කියලා දකින්න නැත්නම් ඒක දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාවක් ඒ කියන්නේ රූපේ ආත්මය කියලා ගන්න නැත්නම් එතකොට රූපය ආත්ම වශයෙන් දකින්න නැත්නම් ඒක දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාව. ආත්මයක් නැති බව දකිනවා ඒක දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාවක්. ඒ කියන්නේ මේන රූපේ දෙයක් කියලා ගන්න නැත්නම් ඒක දෙයක් බවටපත් වෙන්නේ නැත්නම් ඒක මේ අනාත්ම ධර්මයයි එයයි බුදුන් වහන්සේ ලෝකෙට හෙළි කරන ඒ නිර්වාණ මාර්ගයේ Nirodhe පැහැදිලි කරන්නේ එතනයි ධර්මයේ පැහැදිලි කරන්නේ. එතනයි දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව පැහැදිලි කරන්නේ. එහෙනම් දුකත් පැහැදිලි කරනවා. ඒ කියන්නේ අනුසෝතය තුළ ඒ අවිද්‍යා භූමියට ඒ සසර යන හැටි පැහැදිලි කරනවා. ඒ වගේම සසරෙන් මිදෙන හැටි නිරෝධය පැහැදිලි කරනවා. ඒ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව පැහැදිලි කරනවා. දෙයක් නැති බව දකිනවා නම් ඒ දේ දකින්න කෙනෙකුත් නැති වෙනවා. ආත්ම කතාවකුත් නැති වෙනවා. එහෙනම් අනාත්ම ධර්මය අපිට හමු වෙනවා. දෙයක් කියලා දෙයක් නැති බව දකිනවා නම්. එහෙනම් පොත කියලා දෙයක් නැහැ. මේ සිපුටු ඇඳන් කියලා දෙයක් අපිට හම්බ වෙන්නේ නැහැ බාහිරින්. සිතෙත් හම්බ වෙන්නේ නැහැ, බාහිරෙත් හම්බ වෙන්නේ නැහැ. අතන ශබ්දයයි වර්ණය එකතු වෙලා ඒ ඒ ශබ්දෙට වර්ණ මේ ශබ්දයයි වර්ණය ධ්වනියක් කම්පන ප්‍රයෝගයක් කියන එක අන්න අර රූපවත් අර අර මුලින් අර රුප්පන්තිකෝ ආවසෝ රූපං වදේති කියන එක අපි අපිට සිහි වුණොත් මේ ධර්මය හැදෙන හැටි දැක්කොත් ඒ දර්ශනය තුල ඒ ඒ අර අර ස්පර්ශ ගොඩකින් අර අර සිත් පරම්පරාවකට අර ගලනවට අර රුප්පන්තිකෝ ආවසෝ රූපං කිව්ව විදියට ඒ හැදෙන හැටි දැක්කොත් මෙතන ස්පාක් එකක් විතරයි කිව්වේ ඒකයි. එතන වේගයක් නිසායි අපිට දෙයක් බවට පත් වෙන්නේ කියන එක පේන්නේ කියන එක. එතකොට මෙතන අනාත්ම ධර්මයක් බවට පත් වෙනවා. shabdයේ වර්ණය විතරක් අපිට හමු වෙනවා. ආත්ම කතාවක් නැති වෙනවා. සත්‍ය ධර්මයේ හෙළි වෙනවා. අන්න නිවන් මඟ විවර වෙනවා. අන්න සියලු දෙනාටම දුකෙන් මිදෙන්න කාරණා සකස් වෙනවා. අනාත්ම ධර්මයේ හමු වෙනවා. අනාත්ම ධර්මයේ තුල ප්‍රතිපදාව මනාකොට පැහැදිලි වෙනවා. ආත්ම කතාවක් නැති බව පැහැදිලි වෙනවා. මේක අනාත්ම ධර්මයක් බව පැහැදිලි වෙනවා. අන්න බාහ්‍ය තාපසතුමාට කියපේ. දිත්තේ දිත්තමත්තං සුතේ සුතමත්තං මුතේ මුතමත්තං විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං බාහ්‍ය කියපේක. මනාකොට මෙතනදී ධර්මයේ අපිට දකින්න ලැබෙනවා. shabdේ shabdayak විතරයි වර්ණේ වර්ණයක් විතරයි අන්න දැනීම දැනීමක් විතරයි. ඒක තුළ දෙයක් හම් වෙන්නේ අන්න නිවන් මඟ විවර වෙනවා. නිවනින්ම සැනසීම ලබන්නට සියලු දෙනාට මේ සත්‍ය ධර්මයේ හෙළිවීම හේතු වෙනවා ඒකාන්තයි. ඒකයි මේ අනාත්ම ධර්මය හොඳින් දකින්න ඕනි නුවණින් දකින්න ඕනි තැනක්. එතකොට මෙන්න මේ ආත්මයේ වශයෙන් ගන්න නැත්නම් <clears throat> මහණෙනි මේ සක්කාය නිරෝධ ගාමිනී ප්‍රතිපදාවයයි කියනු ලැබේ. මහණෙනි මෙසේ මෙය දුක්ඛ නිරෝධ ගාමිනී සමනු දස්සනයයි කියනු ලැබේ. මේම මෙහි අර්ථයයි. අන්න ඒක බුදුන් වහන්සේ අයං උච්චති භික්ඛවේ සක්කාය නිරෝධ ගාමිනී ප්‍රතිපදා සක්කාය නිරෝධ ගාමිනී ප්‍රතිපදාති ඉති දං භික්ඛවේ උච්චති දුක්ඛ නිරෝධ ගාමිනී සමනුපස්සති අයමේ වේත අත්තෝති එහෙනම් මෙන්න මේ අනාත්ම ධර්මය අපි හඳුනා ගන්න ඕනි. ආත්ම කතාවක් නැති බව අපි හඳුනා ගන්න ඕනි. අන්නේ ප්‍රතිපදා සූත්‍රය තුළ බුදුන් වහන්සේ පෙන්නනවා මෙතන අපි ආත්මයේම රූපය කියලා හිතාගෙන රූපයම ආත්මය කියලා හිතාගෙන හිටියට ඒක දෘෂ්ටියක් තියනවා කියලා ගත්ත දෘෂ්ටියයි සක්කාය දෘෂ්ටිය කියලා. එහෙනම් ඇත්තටම මේ ධර්මයේ තුල ඒ Nirodha ප්‍රතිපදාව දකිනවා දෙයක් නැති බව දකිනවා එතන බාහිර රූපයක් අත්ත වෙන්නේ නැහැ. රූපේ අනාත්ම වශයෙන් දකිනවා කියන්නේ බාහිර දෙයක් නැති බව දකින එකයි. ඒ රූපේ දෙයක් නැති බව දකින කෙනාට මේ පැත්තේ ආත්ම කතාවකුත් හමුවන්නේ නැහැ. කණ්ණාඩියට ප්‍රතිබිම්බයක් වැටෙනම් බාහිර දෙයක් තියෙනවන දෙයක් නැති බව දකිනවා නම් මේ පැත්තේ මම මගේ මගේ ආත්මය කියලා ගන්න දෙයක්වත් හම්බවන්නේ නැහැ. එහෙනම් බාහිර දෙයක් තිබුණොත් ඒතම් මම ඒසෝ හමස්මි නමේසවත්තා. දෙයක් නැති බව දැක්කොත් නේතම් මම නේසෝ හමස්මි නමේසවත්තා. මම මගේ මගේ ආත්මය කියලා දෙයක් හමුවන්නේ නැහැ. අන්න බාහිර රූපයෙන් මිදෙනවා, නාමයෙන් මිදෙනවා. අන්න එහෙම වුණොත් තමයි ඒ ශුන්්‍යත අනිමිත් අප්‍රණිත චේතු විමුක්තිය අපිට හමුවන්නේ. එහෙනම් බාහිර දෙයක් නැති බව දකින තුලයි අපි බෞද්ධයෙක් වෙන්නේ, මිත්‍යා දෘෂ්ටියෙන් මිදෙන්නේ, සම්මා දිට්ඨිය අපිට හමුවන්නේ අන්න එවිටයි. මේ ධර්මයේ මනාකොට අගමුල මැද ඔබට දැන් අසන්නට ලැබෙනවා. ඔබට නිවන් මඟ විවර වෙලා තියෙනවා. ඔබ දැන් ප්‍රතිපදාව කරගත යුත්තේ එන එන අරමුණ සත්‍ය දැකලා මිදෙන එක. ඒ කියන්නේ බාහිරින් හමු වෙන්න බෑ. චිත්තේන නීයති ලෝකේ සිත තුල මැවෙන ලෝකයක් කොහොමත් බාහිරින් හමුවන්නේ නැහැ. ඒ සංකාර ලෝකේ කිසි දවසක බාහිරින් හමුවන්නේ නැහැ. අන්න චේතනාම් භික්කවේ කම්මම් මදා. අර චේතනාව තමයි හේතු වෙන්නේ දෙයක් තියනවා කියලා ගත්තොත් කර්මයට. දෙයක් නැති බව දැක්කොත් අන්න ක්‍රියාසිතක් හමු වෙනවා. අන්න ක්‍රියාසිතයි ප්‍රභාස්වර සිතයි හමු වෙනවා. එහෙමනම් සත්‍ය ධර්මය අවබෝධ කරගෙන ඒ සසර ඕගයට හසුන මේ උතුම් මනුස්සාත්ම භාවය තුළ මේ ධර්මය අවබෝධ කරගෙන සියලු දුකෙන් මිදෙන්න මේ දහම් පණිවිඩය හේතු වෙනවා. තෙරුවන් සරණයි.